10 මානවීවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නය නිසා එහෙම නැත්නම් මිලිඳ ප්‍රශ්නය මේ පොත් වහන්සේ නිසා ගොඩාක් දහම් කරුණු අපිට ඉගෙන ගන්න භාග්‍ය ලැබුණා. එහෙමයි. ගොඩාක් ගොඩාක් අලුත් දහම් කරුණු නොදන්නා ගොඩාක් දේවල්. ඒක අපි ධර්ම දේශනා කරන භික්ෂුන් ධර්මයේ දේශනා කරපු භික්ෂුන් වහන්සේලා විදිහට අපිටත් ධර්මය ආන ඔබටත් කාටත් වාසනාව. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිත් මේ වැඩසටහන මිනිසුන්ට මේ කියලා දෙනවා කියන කරුණටත් වඩා අපිටත් මේ ඉගෙන ගන්න ලැබෙන භාග්‍ය ගැන අපි සතුටු වෙනවා. එහෙමයි. ඒ නිසා ඔබ හුදෙක් බොහෝසේ සතුටු විය යුතුයි. මේ මොකද අපි ඉගෙන ගන්න ධර්මයෙන් පුරුදු කරන ධර්මයෙන් අහලා දැනගන්නා වූ ධර්මයෙන් එයාව මේ නිවනට පමුණුවනවා කියලා වරක වරක් නාගසේන මහරහතන් වහන්සේ මේ විස්තර කරපු තැනක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කරුණ ගැන සතුටටපත් වෙනවා. සමහරලාට කොහොම මතක නැති වෙන්න පුළුවන්. එහෙමයි. මතක නැති වුණාට සාමාන්‍යයෙන් ඒ අපි කියමු මේ පැයක් නම් මේ ධර්ම දේශනාව අහන්නේ ඒ පැය ඇතුළත හිතේ මානසිකාරයක් තියෙනවානේ. එහෙමයි ස්වාමී. දැන් අපි ගමු ප්‍රාණඝාතයක් කරනවා කියලා. ඒතර ප්‍රාණඝාතය කළා කෙරෙන්නේ මොහොතයි. අනිත් මොහොතේ ප්‍රාණඝාතය නැහැනේ. එහෙමයි. නමුත් අර කෙරුණ මොහොතේ පාපය ඔහු පිටිපස්සේ එන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. ආන්නේ වගේ තමයි ධර්මයේ අහනකොට අමතක වෙන්න පුළුවන්. නමුත් අහන වෙලාවේ හිතේ තියෙනනේ පැහැදීමක්. එහෙමයි ස්වාමී ඒකේ අනේ හා මෙහෙමත් එකක් තියෙනවා කියලා ආන්න ඒකේ විපාක තියෙනවා ස්වාමීන් මේ මම ඒකට උදාහරණයක් කියන්න අවසරයි ස්වාමීන් ඒ තමයි මේ අපිට එක අවස්ථාවක මුණ ගැහුණා මේ මනුෂ්‍ය ශරීරයකින් ප්‍රේතෙයි. එහෙමයි. ඉතින් මේ ප්‍රේතයා කවදාවත් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ පිනක් කරගත්ත කෙනෙක් නෙවෙයි. දැන් මෙයා විස්තරේ කියනවා. එතකොට මෙයා ගොඩාක් පව කරගත්ත කෙනෙක් සත්තු මරන්න ගිහිල්ලාම තමයි මැරිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා කියනවා මම නිරියන් නැතුව ප්‍රේතෙක් කියලා ඉපදෙන්නේ විපදිච්ච හේතුව පේනවා කියනවා. ඒ තමයි කියනවා මෙයා මේ දවසක් බීලා වේරි වෙලා මේ මේ කට කෙල පෙරාගෙන මේ මිනිස්සයා එනකොට වැටිලා කානුවක පාරායිනේ. ඒ වැටිච්ච අතරේ එතනින් නැගිට ගන්න බැරුව ඉඳලා. ඉතින් ළඟ ගෙදරක බණපතියක් දාලා. එහෙම නැත්නම් රේඩිකේ හරි මොකක් හරි බණක් කියලා. ඉතින් අර වෙරිමරගාතේ ඉන්නකොට මේ මේ මේ මිනිස්යාට හිතෙලා ඇත්ත තමයි මේ කියන්නේ නම් කියලා වෙරිමරගාතේ හිතිලා. ගොඩ නිරේයන්ද පෞතිබ්බ කෙනාට අර වෙරිමරගාතේ මේක ඇත්ත කියලා හිතවිච්ච සිටිවිලෙන් නිරේ උපදින්න නැතුව പ്രേත ලෝකෙට වැටෙනවා. තිරිසන් ලෝකෙට නැතුව പ്രേත. මෙයා කියනවා මම බොහෝ කාලයක් මේ ලෝකේ මට ඉන්න වෙනවා. මට ඊට පස්සේ හතර පැත්තෙන් යකඩ තියෙන ගිනිගත්ත ගින්නකට වැටෙනවා පේනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිරේ සාමාන්‍ය പ്രേතයාට දුක් විඳින්න නිරේ පේනවනේ. ඉතින් අර එක ගම එක පාරම නිරේට වැටෙන්නේ නැතුව කෙනෙක් අර එක මොහොතක ඇතිවෙච්ච සිතිවිල්ල මුළු ජීවිත කාලෙම ඒ වගේ දැන් ඒ ඒක මේ අර කතාවක් අපිට මොන දුන්න කතාවක් නිසා කිව්වේ. නමුත් ඔබ මේ හෝරාවක් තුල මේ ධර්මයේ ඈත නේද කියලා කන් යොමු කරගෙන ආශාවෙන් ධර්මය ඇහුවොත් ඒක විශාල අනිසංසයක් තියෙනවා. එහෙමයි. සාමාන්‍ය මේ ලෝකේ ගොඩාක් සාමාන්‍ය පින්කම් ගත්තොත් එහෙනම් පින්කම් රැයක් ඉලිවෙනකල් සාමාන්‍ය මල් පොද පුදා පින්කමක් කරනවට වැඩිය සමහරට ධර්ම ශ්‍රවණයෙන් පින් රැස් වෙනවා වැඩියි. එහෙමයි ස්වාමීනි. මොකද ධර්ම ශ්‍රවණය තමයි ජීවිත අභ්‍යන්තරේ තේරුම් ගන්න. එහෙයි. ඉතින් ඒ නිසා අපි බලමු අද අපිට කතා කරන්න තියෙන කාරණාව. අවසරයි. අපිට අදට අදත් විශේෂ කාරණාවක් දැනගන්න ලැබෙනවා. හරි අපුයි. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ රාජ්‍යරු වහනවා ස්වාමිනී වඩාත් බලවත් වෙන්නේ කුසල්ද අකුසල්ද? එහෙයි. ඒක මේ ශක්තිය පවර් එක වැඩි. වඩාත් බලවත් වෙන්නේ කුසල්ද අකුසල්ද? කියනවා රජතුමනි අභිමාත්‍රාත් වූත් වඩා බලවත් බලවත් උද්දේ තමයි කුසලය. අකුසලයේ බලවත් දෙයක් නෙවෙයි කියනවා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ කියන කතාව නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ස්වාමීන් මම එහෙම කියන්නේ ප්‍රාණඝාතය කරන, හොරකම් කරන, වැරදි කාමසේවනය කරන, බොරු කියන, මම් පහරන මේ මිනිසු දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඔහු ඒ පාපේ මුල් කරගෙන අර අතපය කපන අපි කලින් අර දෙතිස් වදේ ඉගෙන ගත්තේ. අර ඇඟ කහවණු ගානට කපන කහපනක වදේ, බිලංගි තාලක වදේ, වදේ අර දෙතිස් වද මේ විදිහට මහා වද දෙනවා. සුණ කියලාවා කවනවා. ඊට පස්සේ සමහර වෙලාවට රෑ පවක් කළා ඉදාම අල්ලගෙන ඒ රෑම මේ දඬුවම් දෙනවා. සමහර රෑ කරපු වැඩේට දවල් හරි මත් දඬුවම් දෙනවා. සමහරට ඒ එක පාවපයකට රෑ දවල් දෙකේම හරි දඬුවම් දෙනවා. ඒ මේ ඔක්කොම මේ ජීවිතේම විපාක විඳිනවා තමන් කරගත්ත පාප. එහෙමයි. ඉතින් ස්වාමීන් නාගසේනයන් වහන්සේ කවුරු හරි පිරිකර සහිතව එක් නමකට හෝ දෙනමකට හෝ තුන් නමකට හෝ හතර නමකට හෝ දහ නමකට සිය නමකට දානි දෙනවා කියලා හිතන්නකෝ. එහෙම දානි දුන්නා කියලා ඒ දා ඒ දානේ හේතු කරගෙන සීලේ හේතු කරගෙන උපෝසතේ හේතු කරගෙන මේ ජීවිතේදීම භෝග යස සුඛ ආදී ලැබුවේද එහෙමයි සීලෙන් උපෝසතෙන් සැප ලැබුවේද දැන් අපිට පව කරපු කෙනෙකුට නම් මෙහෙම මෙහෙම දනුවන් දුන්නා කියලා කියන්න පුළුවන් ඒක පේන්න තියෙනවා පේන්න තියෙනවා හොඳටම පේන්න තියෙනවා ඒතර පින් කරපු කෙනෙකුට මේ මේ සැප සම්පත් ලැබුණා කියලා එකක් තියෙනවාද කියලා ඒක ඉතින් අපේ නාගසේන මහරත්න ආංශය ආනවා රජතුමනි පුරුෂයන් සතර දිනක් සිල් රැකලා උපෝසථයේදී ඉඳලා මෙලොවදීම තමන්ගේම ශරීරයෙන් තවතිසා දිව්‍ය ලෝකෙට ගියා. මේ ශරීරයෙන්ම තවතිසා දිව්‍ය ලෝකෙට ගියා පින් කරපු එක නිසාම. එහෙමයි. කවුද කියලා ඇහුවා. ඒ තමයි මහා මන්දාතු රජුරෝ. අතීතයේ හිටියා මහා මන්දාතු කියලා රජ කෙනෙක්. ඒ රජුරෝ මේ ශරීරයෙන්ම දිව්‍ය ලෝකෙ ගියා. පින් බලයට. ඊළඟ නිමි රජුරෝ අහලාද නිමි ජාතකයේ කියවුවොත් නිමි රජුරෝ එහෙමයි සා. ඊළඟට සාදීන රජුරෝ ඊළඟ ගුත්තිල මහා සංගීතාචාර්ය. ගුත්තිල පඬිතුමත් දිව්‍ය ලෝකෙට ගෙනන යනවනේ. එහෙයි. වීණා හඬට. එහෙමයි. එතුමාගේ පින්බලයට කුසලයට. ඊට පස්සේ කියනවා නාගසේනයන් වහන්සේ අනේක වූ භවයන් දහස් ගණන් ගොඩාක් ඈත කතාම හිතලා හිතලා යාන්තම් මේ හතර දිනක් ගැන කිව්වා. ඒ හතර දෙනාගේ විස්තර ඔබ වහන්සේත් ඇහෙන් දැකලා නැහැ මමත් දැකලා නැහැ අපිත් ඔය අතීත කතා නෙවෙයි කියන්නේ මෙහෙම නෙවෙයි මේ අපිට තේරුම් ගන්න පුළුවන් ළඟ වෙච්ච එකක් කියන්නකො කිව්වේ එහෙමයි කවිතුම තතරින්නේ ඊට පස්සේ කියනවා මහරජාණෙනි වර්තමාන භවයේ පුන්නත කියන 16 අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දානේ පූජා කළ ඉදාම සිටු තනතුරක් ලැබුවා. අදටත් පුන්නක දාස කියලා මේ පුන්නක සිටුතුමා කියලා කියනවා. එහෙමයි සර්. සාරිපුත්ත මහ රහතන් වහන්සේට දානයක් පූජා කළා සිටු තනතුරක් ලැබුවා එදාම. එහෙයි. ගෝපාලක ගෝපාල මාතා දේවිය කහවණු අටකට තමන්ගේ කොණ්ඩේ කපලා විකුණලා ඒ දාණයෙන් කච්චාන මහ රහතන් වහන්සේ ඇතුළු අට නමකට දාණය දීලා එදින එදාම චන්දපජ්ජෝත රජුරන්ගේ බිසෝ වුණා. එහෙසා. කොණ්ඩේ කපලා දන් දීලා. එහෙ කොණ්ඩේ කපලා දානෙ දීලා කච්චාන මහරහතන් වහන්සේ දකින්නකොටම කොණ්ඩේ ආපහු ආවා තිබ්බ විදිහටම. ඉතින් පස්සේ එදාම මේ ඈගේ කීර්තිය සහ සුන්දරත්වය දැකලා රජතුමා එදාම විසව කරගන්නවා. එහෙමයි. සුප්‍රියා උපාසිකාව සං වෙහෙරට ගිහිලා කියනවා සංඝයාට මොන හරි දාණයට අවශ්‍ය නම් දෙන්න කියන්න ස්වාමීන් කියලා. කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. එක ස්වාමීන් වහන්සේ නමක් ගිලන් වෙලා ස්වාමීන් ඔබ වහන්සේටවත් මොන හරි අවශ්‍යයිද? බීම කියනවා මම මේ විවේකයක් වෙනදවා මාංශත් එක්ක බතක් කන්න ඕන හිත කියලා. ආ මං අරන් එන්නම් කියලා ගියා. පහෝදා බැලුවා බැලුවා මාංශ නැහැ. ඊට පස්සේ තියුණු පීයක් අරගෙන තමන්ගේ කලවේ කපලා ඒක උයලා දුන්නා. තමන්ගේ කලවේ කපලා 16ට දීලා තමන්ම රෙදි තියලා කකුල වෙලා ගත්තා. කොහොම වීරියක් ඒක දරාගෙනilla එහෙමයි ස්වාමී සාමාන්‍යයෙන් අද කාලේ මధుරෙක් ආපුම දඟලන දඟලවිල්ල. හිතා ගන්න පුළුවන්ද මේවනේ? ඒකට එයාට මම කල්පනා කරලේ ඒ සුප්පියාට තමන්ගේ කකුලක තමන්ම කපාගන්නේ. එහෙමයි ස්වාමී. තමන්ම කපාගෙන ඒ වේදනාවට වැඩිය ශ්‍රද්ධාවේ ශක්තිය. එහෙමයි. ඒ කරන්ද තමන්ගේ අත වැඩ කරන එක ශ්‍රද්ධා බලයක් වෙනවා. ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධා බලයක් ඒ විදිහට ඉන්ද්‍රිය ධර්මවල මෙතනදී ඒක අපිට සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ සුප්‍රියා ඊට පස්සේ දානේ වළඳනවා ස්වාමීන් වහන්සේ. ඊට බුදුරජාණන් සුප්‍රියා ගිලන් වෙලා. ඉතින් සුප්‍රිය උපාසතුමා ඇවිල්ලා අනේ මෙහෙමත් දාන දෙනවා නේද කියලා සතුටු වුණා. බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා. දානෙට වෙලා බුදුරජාණන් වහන්සේ දන් වළඳන්නේ නැතුව පාත්‍රේ වැහුවා. ඇයි කියලා කොමි සුඛ්‍ය උපාසකම්ම. දැන් ඈට එන්න බෑ. දැන් නැගිට ගන්න බැරුව ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි එන්න විදියක් නැහැ. උස්සගෙන හරියන්න කිව්වා. ඈව උස්සගෙන දොරෙන් දොර රිද්දෙන් මෑත් කරගෙන බුදුරජාණන් වහන්සේ යම් මොහොතක ඇස් දෙකෙන් දැක්කද ඒ වෙලාවම කකුල තිබ්බ විදියටම පෑහුණා. එහෙමයි. ඉතින් ওই තියෙන්නේ දන් දීමේ විපාක. ඊට පස්සේ මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේට මේ පිළුණු පිට්ටුවක් පූජා කළා. දුප්පත් කෙල්ලෙක් නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට පිළිණු පිටුවක් මේ පූජා කළා. පූජා කළ බුදුරජාණන් සීනා පහන කළා. ආනන්දසංස යනවා එයි භාග්‍යතුන් අද කුසල රජුන්ගේ අගබිස වෙනවා. මේ දුප්පත් කෙල්ල. ඉතින් මෙයා පිළිණු පිටුව පූජා කළා. hina වෙවි සින්දු කිකියා රාජ උද්‍යානයට යනකොට රජ මේ උද්‍යානයට යනකොට රජතුමා එතනින් ගියා. එතුමාට ගොඩාක් වෙහෙසයි. අර සින්දු කිකිය ගිය කෙල්ලට කතා කරලා කෙල්ල මෙහෙවරින් කියලා ඒ කෙල්ලට ඉඳ ගන්න කියලා ඔඩොක්කේ ඔළුව තියාගෙන රජතුමා නිදාගත්තා. ඒ කාලේ තිබ්බ දේවල්. ඊට පස්සේ රජතුමාට ඈ ගැන හිත ගිහිල්ලා මේ හවසම ඈව ගෙන්නලා අග බිසෝපන. ඊට පස්සේ සෝමන මල්කරු පිච්ච මල් පූජා කළා. එදා මහා සැප සම්පත් ලැබුවා. ඒක සාටක වුණා තමන් එකම සල්ුව තියෙන කෙනා. මේක සාටකේ පූජා කළා. පිරිකර අටබැගින් මහ වස්තුව ලැබුවා. කියනවා අනේ ස්වාමීනි දැන් ඔච්චරද කියලා හෙව්වා. ඔබ වහන්සේ තර මොහොඳක් ඇතුළට ගිහිල්ලා මේ මුතු මුතු හයක් හොයාගෙන යනවා වගේ මේ බුද්ධ ශාසනයේ සාගරයටම ගිහිල්ලා යාන්තම් 6 දිනක් ගිය විස්තර ටිකක් කිව්වා. ඊට පස්සේ නම ස්වාමීනි මට පැහැදිලිව තේරෙන කාරණාවක් තමයි අකුසලයේ තමයි බලවත් කුසල් නෙමෙයි. ඉතින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම දකිනවා ඔය වහන්සේ හයයිනේ කිව්වේ පින් විපාක මම දකිනවා දවසට එක්කෙනා දෙන්නා 10 දෙනා 20 දෙනා පව් කරලා උල තියලා තියෙනවා මම දකිනවා ඉතින් ඒ නිසා ඊට පස්සේ ස්වාමීනි දන්නේ නැද්ද මේ දඹදිව රජ කළ නන්ද කුල නම් බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ රාජවංශයේ බද්දශාල නම් සෙන්පතියක් සෙන්පතියෙක් හිටියා. ඔහුට ඔහු චන්ද්‍රගුප්ත රජුරුවත් එක්ක සටන් කරන්න අනන්ත සේනාවක් ගණන් කරන්න බැරි තරම් සේනාවක් අරගෙන යුද්ධයට ඇවිල්ලා ඒ යුද්ධයේදී දෙපක්ෂයේම බලසේනාවේ 80ක් පමණ කවන්දේවත් හිස නැති රූප තිබුණා. එහි එක් කවන්ද රූපයක් බිම වැටෙද්දී තවත් කවන්ද රූපයක් නැගිට නටනවා. ඒ සියල්ලෝ මේ පාප කර්ම විපාකයෙන් බලවත් විපතටපත් වුණා. ස්වාමිනී මම මේ කාරණේනොත් අකුසලයේම අධිකතරයි. කුසලේ නම් නෙවෙයි බලවත් වෙන්නේ කියලා කියනවා. දැන් මම මේ කාරණාව බලනකොට මහත්මයා මේ අර කවන්ද රූප ගැන මේ බලන මේ කවන්ද රූපයක් යොද පිටියක නටනවා කියන එක. කවන්ද රූපයක් කියන්නේ හිස නැති රූපයක්. හිස වෙන්වුණු. හිස වෙන්වුණ කඳ විතරක් තියෙන රූප නටනවා යුද්ධ පිටියේ. ඒක වෙන්නේ මෙහෙම. ඒක මේ තියෙන බලන්න ඇතුන් දසදහසක් ඇත්තු දසදහක් මෙරුණොත් අසුන් ලක්ෂයක් මෙරුණොත් රථ 50100ක් විනාශ වුණොත් පාබල සේනාවයන්ගෙන් සියක් කෝටියක් විනාශ වුණොත් ඒ යුද්ධ භූමියේ ඒ හිස් කුඩට වැටෙන අව ඒ අනිත් හිස් කබල වැටෙනකොටම ඊට අදාළ කවන්ද රූපය නටනවා තැන් තැන්වල ඒ වාගේ චంద్రගුપ્త මේ යුද්ධයේදී චంద్రගුప్త සහ බද්දසාල කියන මේ පිරිසගේ යුද්ධයේදී 80ක් අවන්දරූප නැටුවා කියනවා. එහෙමයි. ඒකට ඇත්තම දසදහස ඒවා 80ක්. ඒකට අශ්වයෝම අසුන් ලක්ෂයන් ලක්ෂේව 80ක්. එහෙමයි ස්වාමී. ඒකට කොහොම යුද්ධද? අපිට හිතන්න බැරි කරන්නේ. පුදුම යුද්ධ මේවා. මේ වෙච්ච දේවල් ඉතින් චන්ද්‍රගුપ્ත රජුරෝ කියන්නේ අපේ ධර්මාශෝක රජුරන්ගේ සීයා චන්ද්‍රගු ධර්මාශෝක රජුරන්ගේ තාත්තා බින්දුසාර බින්දුසාර රජතුමාගේ තාත්තා මේ චන්ද්‍රගුප්ත චන්ද්‍රගුප්ත පුංචි තැනේ ඉඳලා තමයි රජකමට එන්නේ. ඒ රජකමට ਉਹ පුහුණු කරන්නේ ආචාර්ය චාණක්‍ය කියලා කෙනෙක්. ඒතකොට ඒ වගේ අතීතයේ තියෙන විස්තර. ඉතින් බලන්නකෝ තම තමන් කරගත්ත ඒ වගේ කර්ම විපාක මේ ජීවිතේ කොච්චර සෙනඟ කන්දරාවක් මැරුණත් කියලා හුව මේ පාප කර්ම නිසා. ඉතින් ඔබ වහන්සේ පින් හයක් ගැන කිව්වා. මං කොච්චර දැන් කිව්වද? ඉතින් ඒ නිසා ස්වාමීනි මේ බුද්ධ ශාසනේ දැන් බලන්නකෝ. රජු කියන ස්වාමීනි බලන්න මේ බුද්ධ ශාසනයේ ලොකුම දාණය දුන්නේ මේ කොසෝ රජුගේ අසද්දෘස දාණය. එහෙමයි. ඉතින් ඔබ වහන්සේ කියන්නකො බලන්න ඒ අසද්දෘස දානෙ මුල් කරගෙන කොසෝ රජුණන් මොනවද අමුතුවෙන් ලැබුණේ කියලා. මේක පුදුම ප්‍රශ්නයක්. එහෙමයි සර්. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා නෑ අමුතුවෙන් ලැබිච්ච දෙයක් නෑ. ඉතින් කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ කොසෝ රජුරෝ මෙච්චර මහා දානයක් දීලවත් භවභෝගයස මේ සුඛයක් ලැබුණ නැත්නම් ඒකෙම තේරෙන්නේ අකුසල්ම බලවත් කියලානේ. ඇයි අකුසල් කරන අය මේ ජීවිතේම කොච්චර විඳවනවද? මහරජාණනි අකුසලයේ වහා විපාක පිරිනමන්නේ ස්වල්ප නිසා. අකුසලයේ කියන එක මහත්ය ඉක්මනට විපාක දීලා ඉවර වෙනවා. එහෙමයි. කුසලයේ දීර්ඝ කාලව තියෙන. ඒක විපුල නිසා ඉක්මන විපාක දීලා ඉවර වෙන්නේ ඒ නිසා මහරජාණන් මම උපමාවක් කියන්නම්. අපරාන්ත ජනපදයේ කුමුද භණ්ඩික කියලා වී වර්ගයක් තියෙනවා. ඒ මාසයෙන් වපුරලා මාසයක් ඇතුළතම වපුරලා ඒ මාසෙම කපන්නත් පුළුවන්. මොන වී වර්ගයක්. එහෙමයි මාසයක් මාසයයි. ලංකාවේ නෑ නේද එහෙම? එහෙම නැහැ ස්වාමීනි. මේක තමයි ඒ ඒ ජනපදයේ කාලේ දීලා තියෙන මාසයයි වී වලට. හැල්වි කුඹරක් පැසින්න 6 මාසයක් යනවා. මහරජාණන් කිම කුමුද බණ්ඩික සහල්වලත් හැල්හාල්වලත් වෙනසක් නැද්ද? ස්වාමිනී කුමුද බණ්ඩික වී ලාමකයි හැල්වි උත්තමයි. හැල්වි කියන්නේ රාජභෝග දෙයක්. කුමුද බණ්ඩික කියන කාල් වර්ගය දෙන්නේ 16න් කියනවා. ඉතින් රජතුන් ඒක නේන්න. ඉක්මනට විපාක දෙන්නේ ඒක ඒක ලාමක නිසා. ඉතින් කුසලයේ කියන්නේ උත්තරම දෙයක් බොහෝ කාලයක් තියෙනවා. එහෙමයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ ওই කියපු කතාවේ දෝෂයක් තියෙනවා. ඉක්මනින් විපාක දෙනවා කියන එකෙන් තේරුමම තමයි බලවත් කියන එක. එහෙමයි ස්වාමී. ඉතින් ඒකට උදාහරණයක් කිව්වොත් යෝධේ යුද්ධයකදී යෝධෙක් වේහි ගිහිල් වේගෙන් ගිහිල්ලා සතුරු සතුරු දෙන්නේ කිහිල්ලේ ගහගෙන වේගෙන් ඇවිල්ලා රජතුමා ඉස්සරහ දානවා. ඉතින් එයා සූරවීර යෝධයෙක් නෙවෙයිද කියලා. ඊට පස්සේ යම් වෛද්‍යවරයෙක් ඇනුන උල ඉක්මනට ගැලෙව්වොත් ඒ වෛද්‍යවරයා දක්ෂ නැද්ද කියලා. ඊට පස්සේ යම් ගණිතඥයෙක් ඉක්මනට ගාන හැදුවොත් එයා නෙවෙයිද දක්ෂ. යම් මල්ලවේක වහා ප්‍රතිමල්ලවයා ඔසවා මේ ඔසවා උඩු අතට පෙරලයිද ඊතා සූර දක්ෂ ඒ මල්ලෙක්යා. මෙසේ නාගසේනයන් වහන්සේ වහා පිරිනැමෙනවා වහා විපාක දෙනවා කියලා තියෙනවා නම් ඒකෙන් තේරෙන්නේ අකුසලී තමයි බලවත් කුසලී නෙවෙයි කියලා. එහෙමයි ස්වාමී. ඉතින් අපේ නාගසේන මේ මේ රජතුමාගේ කල්පනා කිරීම සහ මේ කරුණ ගොනු කිරීම බලන්න. එහෙමයි ස්වාමී. නැවත දැනකින් ආයෙ ප්‍රශ්නේ මතක මතු කරනවා. එහෙමයි. මහරජාන්නේ මේ කර්මයන් දෙකටම මරණින් මතු විපාක ලැබෙන්නේ වේ. එනමුතු අකුසලෙහි දෝෂය බලවත් බැවින් ෂණේකින් මෙලොවදීම පළදේ. දැන් කර්ම කියනකොට පින් වේවා, පව් වේවා, කුසල් වේවා, අකුසල් වේවා. එහෙමයි. මේ වගේ විපාක ඊළඟ ජීවිතේටත් තියෙනවා. නමුත් මේ අකුසලයේ තියෙන වෙනස තමයි මේ ජීවිතේ ඉක්මනට විපාක දෙනවා. එහෙයි ස්වාමීනි. කියන රජතුමනි කලින් හිටපු රජවරුම නීති දාලා තියෙනවා. සත්තු මරණ, හොරකම් කරන, පව් කරන අයට මේ මේ දඬුවම් දෙන්න ඕන කියලා තියෙනවා. ඒතර පස්සේ කාලෙත් එන රජවරු මේ නීතියට අනුව හොය හොයා හොය හොයා දඬුවම් දෙනවා. ඉතින් ওই රජවරු කලින්ම නීතියක් දාලා තිබ්බනම් දන් දෙන අයටත් මෙහෙම කරන්න, සීල් රකින්න අයටත් මෙහෙම කරන්න, බණ භාවනා කරන අයටත් මෙහෙම කරන්න කියලා කලින්ම කියලා තිබ්බනම් මිනිසුන්ට පෙනේකවා මේ ජීවිතේම පිණි විපාක. තේරුණා නේද? මේක කියපු ගමම රජුට නියඳුණා. ඒ ඉතින් රජතුමා කිව්වා අනේක නම් ඇත්ත ස්වාමීනි මේ යහපත් දේවල් කරන අයට නම් මේ ඒ මේවා දෙන්න කියලා නෑ කිව නීතිවල. ඉතින් රජතුමනි දායකයමොත් හොය හොයා පින් පින් කරපු අයන දන් දෙන අයත් හොය හොයාම මේ ධනයේ වස්තුව දෙනවා නම් මේ ලෝකේ පින් කරන අය බබලෙන් හැටි පෙනේ කිව්වෝ. නමුත් එහෙම නැහැ මේ ලෝකේ නීතිත් හැදලා තියෙන්නේ පව් කරන අයටම මේ ජීවිතේ දඬුවම් දෙන්න කියලා. ඉතින් ඒ පාපය ඉක්මනට විපාක දෙනවා. ඉතින් ඒ නිසා විපාක දීලා ඒක ඉවර වෙනවා. පින කියන එක බොහෝ දුරට පින එන්නේ පරලෝකෙට කියෝ. එහෙමයි. පරලෝකෙදී තමයි ගොඩාක් විපාක දෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ හරි දක්ෂයි මම ඒ කාරණේ පිළිගන්නවා කියලා එතුම පිළිගත්තා. එතකොට දැන් චුට්ටක් බලන්න දැන් අපිට මිනිසුන්ට ගොඩාක් හිතෙන කාරණාවන්නේ පින් කරනවා පින් කරනවා පින් කරනවා කෝ කෝ අපිට විපාකනේ කියලා එහෙමයි ස්වාමී. පින කියන එක හිමීට විපාක දෙන්නේ. දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරපු ධර්ම ප්‍රචාරය සහ මේ ශාසන දායදයත් එක්ක උන්වහන්සේ රැස් වීදවා විදවා බැබලි බැබලි ඉන්න ඕන චරිතයන්නේ. එහෙම. ඉහෙන් බහින රෝගයක් ලෙඩක් දුකක් නැතුව සියලු ලෝකයාගෙන් ප්‍රශංසා ලබා ලබා ඉන්න ඕන කෙනෙක්නේ. ඉතින් මේ ලෝකයෙන් එක එක අසත්පුරුෂයන්ගෙන් බැනුම් අහනවා. ඉතින් අනේක විද කරදර මැද උන්වහන්සේ අමාරු වෙන මේ ධර්ම ප්‍රචාරය කළේ. හේතුව ඒ කරපු පින් කුසල් ටික උන්වහන්සේට ඒක ඒක එකතු වෙලා තියෙන්නේ. සංසාරේ තමන්ගෙන් වෙච්ච අකුසල් වල කර්ම ඒව ගෙව ගෙව ගෙව ගෙව ඉවරයක් කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා අපි උනත් මේ ධර්මය අදාහ ගන්න ඕන. ඊළඟට තමයි කෙනෙක්ගේ ජීවිතේ පින් තිබ්බත් එයා මිත්‍ර ද්‍රෝහි නම් ඉක්මනට අර මිත්‍ර ද්‍රෝහි කියන පාපේ විපාක දෙනවා. එහෙමයි ස්වාමී. විපාක දීලා ඒක ඉවර වෙනවා. ඒ පවේ ස්වභාවය කියලා අපි දන්නවා. ඒක තමයි පවේ ස්වභාවය තමයි ඉක්මනට විපාක දෙන්නේ. පිනේ ස්වභාවය සැඟවි සැඟවි තිබිලා බොහෝ කාලයක් මහත් කොට විපාක දෙනවා. මහත් කොට විපාක දෙනවා. ඉතින් ඒ නිසා මේ මේකෙන් තේරුම් ගන්න තියෙන කාරණාව තමයි යම් කෙනෙක් පින් කරනවා නම් ඒ පින ගැන ශ්‍රද්ධාවෙන්ම කරන්න විපාකයේ අත්පිට බලන්නේ නැතුව. එහෙමයි ස්වාමී. හැබැයි යම් කෙනෙක් පව් කරනවා නම් එයා පාපේ විපාක මේ ජීවිතේම විඳින්න විඳින්න බලාගෙන පව් කරන්නේ. එහෙයි. නේද? ඒකයි ඒ විදිහට තමයි ඉතින් තියෙන්නේ. අවසරයි ස්වාමීනි. ස්වාමීනි අවසරයි. මහත්තයා ඊළඟට දැන් ඒ කාරණාව එතනින් අවසන් වුණා. එහෙමයි. ඒ කුසල අකුසල වල විපාක පින මහත් බව නේද? ඔව් ඒකේ තියෙන කුසලී විපාක දෙන්න ප්‍රමාද වෙනවා. එහෙමයි. අකුසලී ඉක්මනට විපාක දෙනවා. එහෙයි. දැන් ඔයකටම සමගාමීව ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ 아무තු විදියට අහන්නේ. නමුත් මේකටම පැහැහිලා යන එකක්. එහෙමයි ස්වාමී. කියනවා මේ ස්වාමීන් වහන්සේ වහන්සේ මේ දායකයෝ කෙනෙක් මරුණාට පස්සේ මේ පින මාගේ ඥාතින්ට ලැබේවා කියලා දන් දෙනවා. ඇත්තටම දැන් ওই පින් ඒ අයට යනවාද කියලා. එහෙමයි ස්වාමී. කියනවා මහරජාණනි කිසිවෙක් විපාක ලබති කිසිවෙක් විපාක නොලබති. සමහර අයට පින් ගන්න පුළුවන් සමහර අයට පින් ගන්න බෑ. එහෙමයි. ස්වාමිනී කාටද පින් ගන්න පුළුවන් කාටද පින් ගන්න බැරි. කියනවා මැරිච්ච කෙනා නිරේ ඉපදිලා නම් මෙහි සියක් නමකට දාන දුන්නත් පින යන්නේ නැහැ. එහෙමයි. මැරිච්ච කෙනා මේ දෙවියන් අතර ඉපදිලා නම් එහෙමනේ අපෙන් දැන් මැරිච්ච කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා නම් ඒත් මෙහින් දෙන පින යන්නේ නැහැ. එහෙසම්. ඒ කියන්නේ අපි ඥාතියාටනේ පින් දෙන්නේ දෙවියන්ට නෙවෙයිනේ. එහෙමයි. එතකොට දෙවියන්ට දෙන පින ගැන නෙමෙයි මේ කියන්නේ. ඥාතියා වෙනුවෙන් දෙන පින ඒ ඥාතියා මැරිලා දිව්‍ය ලෝකෙ නම් ඒ පින එයාට යන්නේ නැහැ. පින් තියෙන නිසා දිව්‍ය ලෝක ඉපදුනේ. එහෙමයි. තිරිසන් අපාය ඉපදිලා නම් ඒත් පින ගන්න බෑ. ඊළඟට තියෙනවා പ്രേත ලෝකෙ කොටස් හතරක් තියෙනවා. එහෙසම්. එකක් තමයි අවුරුදු දහස් ගණන් ඊතා දුකසේ වමන සෙම්සොටු ආදී අනුභව කරන වන්තාසිකා කියලා പ്രേත කොටාසයක් කියනවා. එහේ. වමන ඒවා කන ඊට පස්සේ කල්ප ගණන් සාපිපාසයෙන් දුක් විඳින කුප්පිපාසික කියලා പ്രേත කොටසක් ඉන්නවා. ඊට පස්සේ කල්ප ගණන් ගිනි ඇවිලුන සිරුරින් යුතුව බෑගෑ හඬ නගමින් යන්නා වූ නිජ්ජහම තන්නික කියලා പ്രേත කොටසක් ඉන්නවා. ඥාති මිත්‍රාදු විසින් දම්පැන්දී අනුමෝදන් කරන පිනෙන් යැපෙන ඒකම බලාගෙන ඉන්න පරදත්තූප ජීවී කියලා പ്രേත කොටසක් ඉන්නවා. ආන මේන් වන්තාසික කුප්පිපාසික නිජ්ජාමතන්නික කියන ප්‍රේතයෝ පින් ගන්නෑ. එහෙමයි ස්වාමී. පින් ගන්න බෑ ඒ ප්‍රේතයන්ට. පරදත්තු උපජීවී කියන ප්‍රේතයන් අනුන්ගෙන් යැපෙන ප්‍රේතයන්ටම විතරයි පුළුවන්. ඒතර පෙරේත ලෝකේ ඉපදුනත් හැම පෙරේතයටම පින් ගන්න බෑ. එහෙමයි. ඉතින් ඒ නිසා දායකයන් දෙන පින් ওই විදිහට කෙනෙක් ගන්නවා කෙනෙක් ගන්නෙ නෑ. ඒකවා ස්වාමීනි හරි වැඩේනේ. ওই විදිහට නම් ගන්න පින් ගන්න පුළුවන් සුළු තැනයි තියෙන්නේ. ඒකට අර මිනිස්සු මෙච්චර දම්පැන් දෙන්න වියදම් කළ අපරාධනේ දානේ. එහෙමයි. නෑරතුමනි විපා දානේ කියන එක විපාක රහිත දෙයක් නෙවෙයි. දාන දෙන කෙනත් ඒ දානේ දානේ විපාක වලට හිමිකාරෙන්නේ කිව්වා. එහෙමයි ස්වාමී. ඉතින් ස්වාමීනි එහෙනම් ඒක මට තේරුම් කරලා දෙන්න කිව්වා. රජතුමනි ඔන්න නෑදෑ ගෙදරකට හොඳට රස මසෝලුත් එක කෑම හදාගෙන කැවිලි පෙවිලි හදාගෙන නෑදෑ ගෙදරකට යනවා. ඒ ගෙදර කවුරුත් නෑ. දැන් මොකද කරන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඒවා විශ්ව කරන්නේ ඒ ගෙනිච්ච අයමත් ඒ ගෙනිච්ච අය මේවා කනවා කියලා. එහෙමයි සර්. ඒ වගේ තමයි දානයක් දීලා පින් දෙනකොට පින් ගන්න කට්ටිය නැත්තා. ඒ පින ඒ දෙන දායකයා කරාම එනවා. එහෙමයි. රජතුමනි පුරුෂයෙක් නිවසකට ඇතුල් වෙනවා. එළියට යන්න පෑල දොරක් නැහැ. දැන් ආයෙ මෙයා එළියට එනවා නම් කොහෙන්ද දෙන්නේ කොහෙන්ද දෙන්න ඕන? මේ අර ඇතුල් ඇතුළු දොරටු ඇතුළු දොරටුවෙම තමයි එන්න ඕනේ. ආන් මේ වගේ තමයි දානයක් දීලා පින් අනුමෝදන් කරනකොට ඒ පින ගන්න කෙනෙක් නැත්තම් අර පින දුන්න කෙනා කරාම පිරෙනවා. එහෙමයි සර්. ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ හරි. ඒක මම පිළිගන්නවා. මම විරුද්ධ නෑ ඒ කාරණාව. මට තියෙන කාරණාව තමයි දායකයන් දෙන ලද දාණය පින පින ওই විදිහට ගන්නවා නම් ඉතින් ඥාතින්ද බැයිද සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සෙවණේ කරලා බොරු කියලා මත්පැන් මද්ද්‍රව්‍ය බීලා ඒ ඒකේ පාපේ මැයි මැරිච්චුන්ට අනුමෝදන් කරන්න බැයිද ඊට පස්සේ ඒකට හේතුව තමයි පින කුසලයේ අනුමෝදන් කරන්න පුළුවන් නම් පින කුසලය ඇයි අකුසලය අනුමෝදන් කරන්න බැරි මේ ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා නෑ කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා රජතුමනි ප්‍රශ්නයක් අහනකොට පොඩ්ඩක් කල්පනාවෙන් අහන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් රජතුමනි මෙතන ප්‍රශ්නයක් කිව්වට පස්සේ විසඳන කෙනෙක් ඉන්නවනේ. එතකොට ආකාශයට අර හිතක් නැද්ද? ගංගාව උඩ බලා උඩුගම් බලා යන්නේ නැද්ද? මිනිසු පක්ෂි දෙපා වලින්ද යන්නේ මේ මේ මෝ සිව්පාව හතරපාව වලින්ද යන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න ඕනේවද අහනවා එහෙමයි ඒ වගේ පින් අනුමෝදන් කරනකොට මේ පවුත් අනුමෝදන් කරන්න බැද්ද කියලා මොකද්ද කියලා මේ අමුතු ප්‍රශ්න අහනවා අනේ ස්වාමීන් නාගසේනයන් වහන්සේ මම ඔබ වහන්සේ විහෙසටපත් කරන්න හිතාගෙන නෙවෙයි ඇහුවේ එහෙමයි මම ඇහුවේ මේ සමහර අය ඉන්නවා මේ සමහර මිනිස් බොහෝ ලෝකේ බොහෝ මිනිස්සු වම් පැත්තෙන් ගමන් කරන නුවණැසින් තොර වූ අය. කියන්නේ යමක් කිව්වට පස්සේ අනිත් පැත්තත් හිතනවා. ලෝකේ මිනිස්සු. දැන් පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් පව් අනුමෝදන් කරන්න බැරිද කියලා. ඒ කියන්නේ දක්ෂිනාවර්තව යන්න ඕනේක වාමවර්තවත් යනවා. එහෙමයි. ආ මේ අය අරමුණු කරගෙන කියව මම ඔක හැවේ. කාට හරි අනාගතේ හිතෙන්න පුළුවන් කියලා. ඉතින් මහත්තයා ওই ප්‍රශ්න ওই විදිහටම අපෙන් අහලා තියෙනවනේ. එහෙමයි. සමහර මිනිස්සු අපෙන් අහලා තියෙනවා ওই වැඩසටහන් වලට ගියට පස්සේ ওই චිත්තේවල ඉතින් හාමුදුරනේ පව් අනුමෝදන් කරන්න බැයිද? එහෙමයි. ඉතින් රජතුමා අහපු ප්‍රශ්න අදටත් අහනවානේ. ඉතින් මහරජාණෙනි තමා විසින් නොකරන ලද තමාගේ අනුමැතියෙන් නොකරන ලද පාප කර්මයන් අනුමෝදන් කළ නොහැක. මහරජාණන් මිනිසු ජලයේ තිබෙන තැනින් වෙන තැනකට ඇල කාණු කපලා ගෙනියනවා. වතුර ගෙනියන්න බැයිද ඇලවල් කපලා? පුළුවන් ස්වාමීනි. මහා පර්වතයක් ඇලක් කපලා ওই විදිහට ගෙනියන්න පුළුවන්ද? එහෙම ගෙනියන්න බෑ. එහෙම ගෙනියන්න බෑ. ආන් ඒ වගේ ඒ වගේ තමයි කියන අර ජලය ගෙනියන්න පුළුවන් වගේ පින ඕනම කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන්. ඒක ඝන පර්වතේ වගේ කළුගල් පර්වතේ වගේ තමයි අකුසලී. ඒක එක එක්කෙනාට දෙන්න බෑ. පව බෙදා ගන්න වෙහස. පව බෙදා ගන්න. Tamanටම ඒක ඒ පව අනුමෝදන් කරන්න බෑ. හැබැයි තවත් කෙනෙක් කරපු ප්‍රාණඝාතේ ශානියමයි. එහෙම අනුමෝදන් වෙනවා. කියලා කිව්ව ගමන් එයා ඒක ඒක බලෙන් බලෙන් කරට දාගන්න එක ශානිය. අරයා නිසා මෙයාට එන්නේ නැහැ ඒක. ඊට පස්සේ කියනවා තෙල් වලින් පහම්පත්තු කරන්න පුළුවන්. හැබැයි වතුරෙන් පහම්පත්තු කරන්න බෑ. එහෙමයි සාහේ. ඒ වගේ පින් අනුමෝදන් කරන්න පුළුවන් පව් අනුමෝදන් කරන්න බෑ. ඊට පස්සේ කියනවා රජතුමනි මේ විදිහට ඊළඟට කියනවා ගොවියෝ වුණත් ජලය අරගෙන කුඹුරු වතු පිටි කරනවා. නමුත් මුහුදු වතුර අරන් පුළුවන්ද? එහෙම බෑ. බෑ. ඒ නිසා පින් අනුමෝදන් කරන්න පුළුවන්, පව් අනුමෝදන් කරන්න බෑ. ඊට පස්සේ අහනවා රජතුමනි ස්වාමී අහනවා ස්වාමී නාගසේනයන් වහන්සේ කුසල් අනුමෝදන් කරන්ට හැකේ, තකුසල් අනුමෝදන් කරන්න නොහැකේත් මක් නිසාද? අනේ මාව කියලා දෙන්න මම ආලෝකය දකිනවා මම අන්ධෙක් නෙවෙයි මට කරුණ කිව්වොත් මම ඉක්මනින් තේරුම් ගන්නවා මට තේරුම් කරලා දෙන්න කොහොමද මේ පින අනුමෝදන් වෙන්නේ පව අනුමෝදන් කරන්න බැරි මහරජාණෙනි අකුසලයේ කියන්නේ ස්වල්ප දෙයක් කුසලයේ කියන්නේ විශාල දෙයක් ස්වල්ප වූ අකුසලයේ කරන්නා කරාම සැනකින් යයි විශාල වූ කුසලය දෙවියන් සහිත ලෝකේ පැතිරෙන්නේ අකුසල් කියන එකේ තියෙන ස්වභාවය තමයි ඒක කරන කෙනාවම තමයි ග්‍රහණය කරගන්නේ. එහෙමයි ස්වාමීනි. පින් කියන එකේ ස්වභාවය තමයි ඒක පැතිරිලා යනවා. ඒක විශාලයි කියලා. ඔව් ඒක කරන එක්කෙනා අනිත් එක්කෙනාට අනුමෝදන් වෙනවා, අනුමෝදන් කරනවා, එතනින් එතනින් එතනින් ඉවරක් <laughs> එහෙමයි ස්වාමීනි. දැන් පිනක් කරපුවම සාදු සාදු කියලා අනුමෝදන් වෙන එක හරිය වටිනවා. ඇයි අර විසාකා පූර්වාරාම පූජා කරනකොට සාදු කියලා අනුමෝදන් වුණ 16 ඉපදුනානේ දිව්‍ය ලෝකේ අවුරුදු 3 කෝටි 3 ලක්ෂ 33000 ආයුෂ දිව්‍ය ආයුෂ. එහෙමයි ස්වාමීනි. කොහොමද අනුමෝදන් වීම? එහෙයි. ඊළඟට මහා බෝධිසත්වයෝ මේ දවසක් මේ සංසාරේ මට මතක හැටියට සුසීම කියලා හරි හරි සංක කියලා හරි මොහොතේ වැටිලා ඉන්නකොට මානිමේකලාව ඇවිල්ලා නැවක් මවලා ගන්නවා. 16ට ගන්න බෑ මොකද අරයා පින් කරලා තිනවා පසේ බුදු කෙනෙකුට පාවහන්සඟලා පූජා කළා. එහෙයි. 16 පිනක් කළේ නෑ. ඉතින් නැව පේන්නේ බෝධිසත්වයන් විතරයි. ඉතින් බෝධිසත්ව කියන 16 එන්නේ නෑනේ නැවට කියලා. එයාට නැව පේන්නේ නෑ කියනවා. එහෙමයි. ඉතින් මණිමේකලාවෙන් අහනවා ඇයි කියලා. නෑ පින් කළේ ඔබනේ කිව්වා. එහෙනම් කියනවා කෑ ගහලා කියනවා 16 මම පසේ බුදු කෙනෙකුට මේ කුදේකුයි පාවන් සංගලපි පූජා කළා උඹ අනුමෝදන් යන්නේ කියලා. ඉතින් අර මොහොතේ පාවෙ ඉන්න 16 සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙච්ච ගමන්ම නැවපේනවා. ස්වාමිනේ පින විපාකේ ස්වභාවය පින පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා සාදු කියලා අනුමෝදන් වෙන්න ඕන. සාමාන්‍යයෙන් පින්කම් එහෙම තියෙනද සාමාන්‍යයෙන් අනුමෝදන් වෙනවා කියන එක ලේසි නෑනේ. හොඳ පින්කමක් ටීවී එකෙන් පෙන්නුවොත් එහෙම අනේ ඕවා අපිට කිව්වෙත් නෑ. එහෙමයි. අපි කිව්වනම් අපි යනවනේ ඔයාලට. ආන් අරයාගේ නම කියනවා. දැන් මේකෙත් ඒ සමාජ වැඩසටහන් වල දායකත්වය දැරුවේ අහවලා කියනකොට සමහර ඒ ආන්දරණ අය දේශනා අහනවා. ඔය එයා කිව්වා නම් අපි කීයක් හරි දෙනවනේ. එයාලා තනියෙන් පින් කරගෙන අනුමෝදන් වෙන්නේ. අනේ එයාලා දේශනාවක් බාරගෙන කොච්චර එකක්ද කියලා අනුමෝදන් වෙන්නේ නැති එක. ඊට පස්සේ ධර්ම දේශනාවක් කළත් අනේ සාදු කියලා අනුමෝදන් වෙන එක. කවියක් කිව්වත් අනේ සාදු කියලා අනුමෝදන් වෙන එක. පොතක් පතක් වුණත් අනේ සාදු කියලා අනුමෝදන් වෙන එක. මේ අනුමෝදන් වෙනවා කියන එක බලවත් කුසලයක්. සාදු කියලා අනුමෝදන් වෙන එක. ඒ අනුමෝදන් වීමෙන් ඔහු කරා විශාල පිනක් එනවා. නමුත් ලෝක සත්‍යයට බැරි දේම තමයි අනුමෝදන් වෙන එක. ස්වාමීන් මේ පිනෙන් බහුල කොට පොහොසත් වෙන්න ඉඩ කඩක් තියෙනවා අපිට. ඔව් සාදු කියලා අනුමෝදන්. කොච්චර දේවල් අනුමෝදන්. දැන් අපි ගාව සද්ධා රූපානේ ලක්විරු ගුවන් විදුලිය ගත්තොත් එහෙම කොච්චර පින්කම් ගැන කියනවද? අනුමෝදන් ධර්මයේ කියනවද? අනුමෝදන් වෙන්න පුළුවන් නයි ස්වාමීන් ඊට පස්සේ තියෙනවා ඒකට උපමාවක් කියනවා රජතුමනි දිය බින්දුවක් පොළොවට වැටුණාට පස්සේ වැටිච්ච ගමන්ම එතන උරා ගන්නවා නේද කියනවා එහේ ස්වාමී වර්ෂාවක් આવුත් ගලාගෙන යනවා නේද කියනවා අකුසලී ස්වභාවය තමයි කෙවිච්ච කෙනාම වෙලා වෙලා ගන්නවා එහෙමයි පිනේ ස්වභාවය තමයි. දකින හිතන පතන අනුමෝදන් වෙන සියලු දෙනා කරාට පින පැතිරලා යනවා. ඒක පිනේ පවේ. එහෙම නැත්නම් කුසලයේ අකුසලයේ තියෙන වෙනස. ඊට පස්සේ ආන්නේ නිසා තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. පව් නම් අනුමෝදන් කරන්න බෑ මේ ඥාතින්ට. ස්වාමී නාගසේනනාංශ අකුසලයේ ටිකක් උනේ. එතන එතනම පැතිරෙන්නේ. ඊළඟට කුසලයේ සුවිශාල වුණේ. ඒක පැතිරිලා යන්නේ මොකක්ද ඒකට හේතුව? කියනවා රජතුමනි මේ ලෝකේ කිසිවෙක් දන් දෙයි, සිල් සමාදන් වෙයි, උපෝසත කර්ම කරයි. ඔහු ඊතා තුටු පහටව සිනහසෙමින් ප්‍රමුදිතව ප්‍රසන්න මනසින් යුතුව උපදවාගත් සතුටින් යුතුව වෙසෙයි. ඔහු නැවත නැවත කළ පින් සීකොට ප්‍රීතිය උපදවයි. ප්‍රීති සිත් ඇති විට බොහෝ සෙයින් කුසල් වැඩි. එහෙමයි ස්වාමීනි. පිනක් කරලා සතුටු වෙලා ප්‍රීතියෙන් ඉන්න ඕන. එහෙයි. සේනාමස මොනේ දැන් ආද කාලේ ගොඩාක් තියෙනවා මේ පින් කරනවා කියලා. ඒ කරලා පස්සේ මහන්සි ඔහේ එල්ලගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මේක මේක තමයි අර හොඳට පින වපුරාගෙන පින අස්වැන්න නෙලාගෙන පැතිරෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පුරුදු වෙන්න ඕන පින් සිහි කරන එක, කුසල් සිහි කරන එක. පින් ප්‍රසාද සීකරකට සතුට වෙන එක. මහරජාණෙනි සිසිල් දියධාරයෙන් පිරිපුන් ලිඳක් ඇත්තේය. එහි එක පැත්තකින් උල්පත් ජලය පිවිසෙයි. තවත් තැනකින් පිටවි. ඉවරයක් නැහැ. දැන් අර වතුර උනනවත් ඉවරයක් නැහැ, යනවත් ඉවරයක් ආන්න ඒ වගේ තමයි බොහෝ සෙයින් යම්කිසි මෙහි තියෙනවා ඒ වගේ මහරජතුමනි කුසලයේ බොහෝ සෙයින් වැඩි. මහරජාණන් පුරුෂයෙක් වසර 100ක් පුරා කරන ලද කුසලයක් සිහි කරයිද කුසලයන් සිහි කරයිද සිහි කරන වාරයක් පාසා බොහෝ සෙයින් කුසල් වැඩි. ඔහුට ඒ කුසලයේ නැම කැමැති කෙනෙකු සමග බෙදා හදා ගන්න පුළුවන්. මේ තමයි රහතන් වහන්සේලාගේ වචන. එහෙමයි සම්. අවුරුදු 100කට කලින් කරපු පිනක් හරි දැන් සිහි කර කර සතුටු පින්ම උපදින්න ගන්නවා. එහෙමයි. එහෙම් පින් ඇවිල්ලා මෙහෙම් පින් මේ ඒ පින මේ බෙදා දෙන්න තව අනිත් අයට අනුමෝදන් අවුරුදු 100කට කලින් කරපු පිනක් වුණා මේ මේ අනුමෝදන් කරන්න පුළුවන්. අවුරුදු 100කට කලින් කර කලින්. ඒක නිසා තමයි පින් පොතක් දාන එකේ වටිනාකම තියෙන්නේ. පින් සීකරන එක කුසල් සීකරන එක අද ඉඳලවත් ලියන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. හිතලා හිතලා ලියලියා නිතර නිතර කියන්න. කුසල් දහම් නිතර නිතර සිහි කරන්න. එහෙමයි. දැන් අර එක පුතෙක් ඔය වගේ පොතක ලියාගෙන ලියාගෙන එයා මේ සංඝයාට හදලා දෙන එයාලා ගෙදරින් දාන ව්‍යංජන ලියාගෙන මේ වෙනකොට එයාලා ආහාර වර්ග ව්‍යංජන වර්ග 1000 ගාණක් හදලා දීලා. එහෙමයි සර්. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ගන්නකොට ව්‍යංජන 10 15කට මුළු ජීවිතේම සීමා වෙලා. ඔහු හිත හිතා හිත හිතා අලුත් අලුත් ව්‍යංජන අදලා අදලා දානෙට 1100ක්. සාංගික දාන 1000 ගාණක්. එහෙමයි. ඊටසේ ඒ දන්න කාලෙක ඉඳලා ඡායවල් විහෙරව විහාරවලට රත්තරන් පුළු පුළුවන් විදිහට පූජා කරලා. ආ රත්තරන් මේ ආභරණ වර්ග 700ක් පූජා කරලා. 720ක්. ඊළඟට පිරිකර පූජා කරලා. දැන් අපි කියමු පාවාන් සංගලක් ඒ වගේ කීක පිරිකර. ඒක පොතේ ලියාගෙන. එයා පිරිකර 265000ක් පූජා කළා. ඊට පස්සේ මල් පූජා කරලා ඒ පූජා කරපු මල් ලියලා එක මලකින් මල් 1000ක් ගානේ වාගේ එයා මේ වෙනකොට එක මලකින් 1000 ගානේ මල් වර්ග 700ක් පූජා කරනවා. කියන්නේ එක එක වර්ගයකින් 1000 ගන්න. මේ හරි උත්සාහයෙන් මේ පින්කම කරලා කියන්නේ. දැන් මේ ඒක ඔහු සිහි කරපු නිසා. එහෙමයි ස්වාමීනි. ඔහු සිහි කරපු නිසා. එහෙයි. ඒ නිසා සමහරවිට ඔයාලත් ඇති ඒක අද්භූත අද්භූත පින් කරලා. එහෙමයි ස්වාමී. ප්‍රශ්නේ තියෙන්නේ සිහි කරන්නේ. ඔය අම්මෝ දැන් ගෙවල් වල ගොඩාක් දන් දෙන්නේ මේ උපාසකම්මලානේ දන් දෙන්නේ. වැඩිපුරම බලන්න මූණ වෙල්ලගෙන ඉන්නේ ඔය උපාසකම්මලානේ. එහෙමයි ස්වාමී. අනේ මොකක් මොන මේකක් වැදුනද මන්දා. ස්වාමීනි යම් කිසි විදිහකට අපි ධර්මයේ ප්‍රමාද වෙන අවස්ථාවක ආරතිය හෝ හිත අකුසලයෙන් වැළඳෙන අවස්ථාවක අපි කරපු පින දාන ගැන මතක් කරාම ඒක සුවපත් වෙනවා. ඔව් අනේ මම මෙහෙම දන් දීලා තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට එක වතාවක් වැන්දත් මහන්තයා සුගති උපදිනවනේ. අපේ අත් දෙක එකතු කරලා බුදුරජාණන් වහන්සේට කී ගමනක් වැඳලා තියෙනවා. එක මලක් පූජා කරලා සුගතිය ගිහිල්ලා තියෙනවනේ. අපේ අත් වලින් කොච්චර මල් පූජා කරලා තියෙනවද? <laughs> එක දාන හැන්දා පූජා කළ දෙවිලෝ ගිහිලා තිනවා අපේ අත්වලින් කොච්චර දම් බෙදලා තිනවද එහෙමයි ස්වාමී ඊළඟට එක බුදු ගුණයක් කියලා දිවිලෝක ගිහිලා තිනවනේ පිටිවිසෝ ගාතාවන් කී ගාමනක් කියලා තිනවා ප්‍රශ්නේ තියෙන්නේ සිහි කරන්නේ එහෙමයි අපේ කටවල් වලින් කොච්චර සාදුකාර දීලා තිනවද කොච්චර චෛත්‍ය වැඳලා තියෙනවද කොච්චර බෝධි වැඳලා තියෙනවද එහෙමයි ස්වාමීනි කොච්චර බණහපු දැන් අපි අපි ගත්තොත් එහෙම මේ වැඩසටහන දැන් මම හිතේ 60 70 යන්නේ එහෙමයි ස්වාමීනි මම හිතුවා අපිටත් මතක නැහැ ඊයේදී කියලා මම හිතුවා 60 70 ගණන් යන්නේ. එතකොට බලන්න කල්පනා කරලා මේ පැය 60 70ව බණ ඇහුවා කියන්නේ. මේ විනාඩි 5ක් බණ ගෙම්බෙක් විනාඩි 5ක් බණ අහලා දිව්‍ය ලෝකෙ ගිහිලා නම් දැන් මේ නිදින්දත් ප්‍රශ්නේ විතරක් ගත්තොත් පැය 60 70ව. ඇයි දෙයනේ මේ හිත හිත ඉන්න බැරි. ඒක තමයි අපිට අපිට ලැබිච්ච වැඩිච්ච සාපේ. පින් තියෙනවා කුසල් තියෙනවා ඒක ස්මරණය කළ උඩට අරන් ප්‍රීති ප්‍රමෝදේ පතරව ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. මේක මහා අවාසනාවක්. හැබැයි මොකක් හරි නරක මොකක් හරි තැනක තිබ්බොත් මොකක් හරි කුණු අරපයක් ඕකනම් හිතට එනවා එනවා එනවා. එහෙමයි ස්වාමීනි. අනේ මේක මේ අඟුලිමාල මහරහතන් වහන්සේටවත් වැඳ වැඳ ඒ තේජස අරන් හිතේ අදිෂ්ඨාන කළ මේකෙන් ගැලවෙන්න ලැබුණු ලොකු දෙයක්. එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා තමයි කියන අවුරුදු 100කට කලින් කරපු පිනක් උනා සිහි කරලා පින් උපදව ගන්න පුළුවන් කියනවා සිහි කරන වාරයක් වාරයක් වාරයක් පාසා පින් රැස් වෙනවා කියන්නේ පිනක් කළොත් ඊට මේකේ අවසානයේද තියෙනවා කුසලේ ඉතාස් මේ බලවත් වෙන්න කාරණේක තමයි කියනවා අකුසලයක් කරද්දී පසුතැවිල්ලටපත් වෙනවා පසුතැවිල්ලටපත් වන්නාගේ සිත ඒ සිහි කරද්දී හැකිලෙනවා යහපතෙන් වළකිනවා අකුසලයටම කැරකෙනවා නොපැතිරෙනවා ශෝක වෙනවා, කැවෙනවා, බිය වෙනවා, තමාට දොස් කියා ගන්නවා. ඒ නිසා ඒක වැඩින්නේ නැතුව ඔහුම වෙලා ගන්නවා. එහෙමයි ස්වාමී. මහරජාණන්ගේ මහා වැලි තලාවකින් යුතු වියලි දිය නදියේ වංගු හරහා ඉහළ සිට පටන් ගන්නා ස්වල්ප වූ ජලයේ ගලද්දි වහ වියලි නැසී නොවැඩි. ඒ වැලි ගොඩේම වියලියයි. ඒ වගේ තමයි කියනවා. අකුසල් කරන කෙනාට පසුතැවෙනවා හිත ඇකිලෙනවා. ඊළඟට ඒකෙම කැරකෙනවා, ශෝක වෙනවා, තැවෙනවා, බිය වෙනවා. ඒ නිසා ඒක කාටවත් අනුමෝදන් කරන්න බෑ. ඒ කරපු පාපේ Tamanට වෙනවා. මේ විදිහට තමයි කියනවා ඒක තියෙන්නේ. ඒකට පව් අනුමෝදන් කරන්න බෑ. පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒකට පින නිතර නිතර සිහි කරන්න. සියක් අවුරුදු වුණත් සිහි කළොත් පින් රැස් වෙනවා. පාපේ සිහි කරන්න එපා. ඒ පසුතැවිලි කරපු පාපය මතක් වෙද්දී සීමන් දන්නේ නැති කාලේ මගේ අතින් වෙච්ච දේවල් කියලා එහෙම අමතක කරලා දානවා. ඒකල පිනම ඉස්මතු කර කර කර ඉන්නවා. එහෙම තමයි මිනිස්සෙක් මේකෙන් ජය ගන්නේ. ස්වාමීන් පින හරි අසිරිමත් ධර්මයක් අර. ඒ මොහොතේ මොහොතේ ඒ මොහොතේ මොහොතේ සීකන්න. පින්කොත් ඉක්මනට ලියන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ කාරණා එතනින් අවසන්යි. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. බොහෝ උතුම් දහම් කාරණා අනුමෝදන් වෙන්න. Thank you.